මෙතෙන් සිට ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය ස්වභාවික ගීතයේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර විකසිත කළමෙන හද පියුම ඔබේ ආලෝකය පතුරා පිබිදෙමු තිමිර ඉරා ලහිරු කිරණසේ ලසඳ කිරණසේ මුළු ලොව අඳුරින් මුදවා ඉරිදා සංග්‍රහයේ ආරම්භයයි මේ එදවස ආනන්ද සමරකෝන් සංගීතවේදියාණන් නිර්මාණය කළ ගීතයක් මුලින්ම ඉරිදා සංග්‍රහයට එක් කරගන්නට සතුටුයි මේ ගීතය ගායනා කරන්නට එකතු වනවා සොන්නාද සිල්වා ගායිකාව ආනන්ද සමරකෝන් විසින්ම තනුව සහ සාහිත්‍ය රචනය නිර්මාණය කළ මේ ගීතය ඔබේ රසවින්දනයටයි කියන පීති සාදරේ බුදමුනේ කුතුම් සුගන්ධ පුෂ්පමාලා අතිරම්‍ය වන්නයෙන් පැදී සුද්ධ වූ මේ පොදාලෝ නානමින් පුදම් පුදමුනේ කුතුම් Thank you. සිරිගව් සෑම මුනිලා දොත් මුදුන් විදී නම දිනුවෝක්සේ පතා උදමුනේ උතුම් මේ මල් නැලදී යතේ අප කුණු කය මෙලෙස වේ මේ මල් නැ අප කුණු කය මෙලෙසවේ සීලි කුණ්ඩාඹ පාල ලෙසේ දින නැති සසරේ මෙලොවින් යන කාල නැසී දෙන යන දේ නැත කිති කලපින් පව් මිසලොවේ මුනින්දා දේ සුබේ බුදමු මේ කුතුම් සයිලෝකනාත පාද පාත්මේ වැඳ නැතිගෙන ප්‍රීති සාදරේ බුදමු මේ කුතුම් 977 දී එක්තරා සුප්‍රසිද්ධ ගායන ශිල්පියෙකුට සහ ගායිකාවකට දාව බියනියක් උපන්නා. මාස 10කට පසු මේ ගුවන් විදුලියේ ඇය වෙනුවෙන් ඒ පියා ගීතයක් ගායනා කළා. ඒ ගීතය බුද්ධදාස ගලප්පත්ති රචකයාණන්ගේ නිර්මාණයක්. ඒ ගීතය බොහෝ ප්‍රසිද්ධියට පත් වුණා. පසු කාලයක ඒ දියණිය විශාරද අනුරාධා නන්දසිරි නමින් ටිකෙන් ටික ප්‍රකට වන්නට පටන් ගත්තා ශාස්ත්‍රීය සංගීතය හදාරමින්. ඇය විසින් පියාණන් ගැයූ එම ගීතයට පිළිතුරු ගීතයක් මෑතකදී නිර්මාණය කළා. මේ අලුත් ගීතයයි ඉරිදා සංග්‍රහයට අප එක් කරන්නේ ගීතයේ තනු නිර්මාණය නදීක ගුරුගේ සංගීත වේදයාණන්ගේ විදුරඩාය සබේවර්ධනයි මේ ගීතය රචනා කළේ. එය ඉමිහිරි සංගීතයෙන් බටහිර ලීලාවක් අනුගමනය කරමින් තමයි නිර්මාණය කොට තිබෙන්නේ. අපි බලමු ඉරිදා සංග්‍රහයෙන් ඔබ මේ ගීතයට කැමති වේවිද කියලා. නේද කුමන මායමෙතුම මිස ඔබේ නදින මායමෙතුම මිස ඔබේ නදින හිමියුරු ගිය වේද කුමන දු අනුරාධා දු අනුරාධා ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය මුලා වූ අවිද්‍යාව අතරත පවතිනාහු තමාම නැනවත්ය පඬිතය යනුවෙන් සිතා හැසිරෙන්නාහු අන්ධයෙකු විසින් ගෙන යනු ලබන අන්ධයින් මෙන් හැසිරෙති ඉන්දියාවේ කටෝපනිෂත් පොතෙන් මේ අදහස උපුටා ගත්තේ එහි සරල තේරුම නැවත කියනවා නම් මම්මුලා වූ අය මේ අවිද්‍යාව ඇතුලේ හැසිරෙනවා. සමහරු හිතනවා තමන් හරි පඬිතයි ඥානවන්තයි. මෙහෙම හිතලා හැසිරෙනකොට බොහෝ වැරදි සිද්ධ වෙනවා. එය හරියට දෘශ්‍යාබාධිත කෙනෙක්, අන්ධ කෙනෙක් විසින් අනිත් අන්ධයන්ව හසුරවනවා වැනි දෙයක්. මේ අදහස අපට ගැළපෙනවා කදිමට. මනුෂ්‍යත්වේ නංවාගෙන ප්‍රගතිය කරා ගමන් කිරීමේදී අපට ඥානය අවශ්‍යයි. මහින්ද චන්දසේකර කවියා විසින් ලියන ලද ගීතයක් ඊළඟට අප එකතු කරන්නේ ඉරිදා සංග්‍රහයට. සොකරි කෝලම්මාදී අපේ ජනනාට්‍යවල ගැහැණු චරිත රඟපෑවි පිරිමින් කාන්තාවන් වේදිකාවට ඇවිත් රඟදෙනවා ගායනවා කියන එක සුදුසු නොවන දෙයක් හැටියටයි පිළිගත්තේ. එහෙත් මාතර සාහිත්‍ය යුගයේදී ජන කවියෙකු කාමච්චි නැටුම රචනා කළා. මේ ඉන්දියාවෙන් පැමිණි එක්තරා සංචාරක නැටුම් කණ්ඩායමක රඟ දැක්වූ කාමච්චි නම් සුරූපී නලගණක් ගැනයි. ඒ කවිය ආශ්‍රයෙන් මහින්ද චන්දසේකර විසින් ලියන ලද ගීතයක් ගායනා කළා ජානක වික්‍රමසිංහ. ජානක වික්‍රමසිංහ පොළොන්නරුවේ සිට පැමිණි කෙනෙක්. නුවර කලාවියේ නැතිනම් අනුරාධපුර පැත්තේ තමයි මහින්ද චන්දසේකරගේ ගම. මේ ගීතය තනුවෙන් අලංකාර කරන්නේ ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවේදියා විසින්. Thank you. ගහමුතුනේ කාමච්චි අඹේ නසනවා කාමච්චි උඹ ගහමුතුනේ කාමච්චි අඹේ නසනවා කාමච්චි උඩ කරලන් මාලක්කන් ඔය ඇති බිමට වරෙන් මගේ කාමච්චි අරන් තුරන් මාල අරන් අර මහතුඟ මළුවේ පෙරෙච්චි පෙරලියන් තුරන් මාල අරන් අර මහතුඟ මළුවේ පෙරෙච්චි අහසේ පෙළහර පොළවේ පරදී අහසේ පෙළහර පොළවේ පරදි ඒ දෙස නොබලන් කාමච්චි උඹ ගහමු තුනේ කාමච්චි හම්බේ නටනවා කාමච්චි උඩ කරනම් මාලක්කම් ඔය ඇති බිමට වරෙන් මගේ කාමච්චි බිමට බැහැලා ගුවනේ පියඹා හිත උදුරාගත් දෙමලිච්චි ඇතුමට බැහැලා ගුවනේ පියඹා හිත උදුරාගත් දෙමලිච්චි ඇහැල මහත උඩ මළුවට එනවද ඇහැල මහත උඩ මළුවට එනවද ඉරහඳ අරගෙන තාමච්චි ඔබ ගහම තුනේ කාමච්චි අඹේ නටනවා කාමච්චි ඔබ ගහම තුනේ කාමච්චි අඹේ නටනවා කාමච්චි උඩ කරනන් මාලක්කන් ඔය ඇති බිමට වරෙන් මගේ කාමච්චි එක්දහස් නවසය අසූ හතරේදී ජනවාරි මාසේ නැතිනම් දුරුතු මාසෙදී ගුරුපත් වීමක් ලබාගෙන අම්පාර අධ්‍යාපන කාර්යාලයට ගිය මහින්ද චන්දසේකරට පානමට යන්නට වෙනවා. පානම්පත්තුව ඉතා ප්‍රසිද්ධ තැනක්. එහි සිංහල භාෂාව වාගේම ජන බසත් දෙමළ බසත් මිශ්‍ර වෙච්ච අමුතු සංස්කෘතියක් පවතින්නේ. මේ අපේ රටම තමයි. පානම්පත්තුව ගැන කවි ගීත රැසක් ලියා තිබෙනවා. මේ ගීතය කරුණාරත්න දියුල්ගනේ සහ ජානකී සුමිත්‍රා දිසානායක විසින් ගායන ලද ගීතයක්. ගීතය තනුවෙන් අලංකාර කර තිබෙන්නේ විශාරද ගුණදාස කපුගේ සංගීත වේදිකානන් විසින්. මේ ගීතයේ දෙමළ වචනක් තිබෙනවා සිංහල වචනක් තිබෙනවා. අපි රස විඳිමු තලෙයුම් තලෙයි මුඩියුම්. ඉඳිමු ළමා කරගන්නු වරගියදා පැහැල වහේ උඩ මඩ මේ නුඹ හිටියා කාන්තේ තොරණ යටට මං එනකොට සෝන්තුවේ මතක නැතිව අතවැන්න නද බාලනේ තලයුම් තලෙයින් හිතුලක මල සේමා නදුම් මුදෙමු රණගිර විගේ තුඩසේ නැත මගේ තුරුසු ළමා සුල් දිර කරලා පාද ගමේ ඉරු අංග රැස් දීලා පිච්ච මලේ උඹේ මුහුණ මට මතකයි සංසාරේ මායිම පැන වරෙන් ළඟේ උඩ මඩමේ හිතුලක මල සීමා රඳ කිරවිගේ තුඩ සීමා ඉරවුම් බගලුම් ඉති නැත මගේ පුරුදු ළමා නිනුනානු යහනක ඉඳිමු ළමා එක් යහනක ඉඳිමු ළමා ඉරිදා සංග්‍රහය සාර්ථක කර ගැනීමට තාක්ෂණික සංස්කරණය ලබා දුන්නේ පෙවුනි එදිරිසිංහයි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළා තුෂාරා ගීතදේවි බද්දගේනි. ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රනිත් අබේසුන්දරය